යුතු පැති සහ හල යුතු පැති වශයෙන් නීවරණ ධර්මත් පොඥංග ධර්මත් කියන මේ දෙක සාකච්ඡා කරනවා. නීවරණ ධර්ම අපි සාකච්ඡා කළා. ඒක සඳහන් කරලා තියෙන්නේ හිතක කියන නමුත් අයින් කළ යුතු අස්කල යුතු කෙලෙස් ධර්ම වශයෙන්. ඊගාට සඳහන් කරන්නේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම කියලා කියන්නේ හිතක තනා වඩාගත යුතු ධර්ම හිතක තනා වඩාගත යුතු බොද්ධංග බෝධි අංග ඒක තමයි කිට්ටුවෙම ආර්ය අෂ්ටාංග මාර්ගයට ආසන්න කාරණා වශයෙන් උදව් කරන්නේ වෙන විදිහකට කියනවා නම් මේ චතුරාර්ය සත්‍ය අවසානයේ දක්වන මාර්ග සත්‍යයට පාරකපාන. ඒ බොජ්ජංග ධර්මත් හතක් අපේ ශාසනය ප්‍රසිද්ධයි. එයින් මේ සති සම්බොජ්ජංගය ධම්ම විචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ කියන ටික අපි මේ වෙනකොට ශක්ති ප්‍රමාණයට විස්තර කරගන්න යෙදුනා. අපි ගිය වතාවේ ඒ පීති සම්බොජ්ජංගේ තමයි මුල් කරගෙන මේ දේශනාව පවත්වන්න යෙදුනේ. ඉතින් මේ පීති සම්බොජ්ජංගේට බොහොම ආසන්න ඊට වඩා මේ රීච්ච තල තුනා තත්වයක් තමයි සඳහන් වෙන්නේ අද මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පස්සද්දි සම්බොජ්ජංගය. හිතේ පැහැදීම කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රසාදය වගේ දෙයක් කියලා කියන්නේ. ඉතින් මේ කාය සූත්‍රයේදී සරුවචන් වහන්සේ මේ හැම සම්බොජ්ජංගයක්ම විස්තර කරන්නේ සරුවචන් වහන්සේ විසීම ප්‍රශ්නයක් නගලා මේ පස්සද්ධි සම්බොජ්ජංගයක් නැති කෙනාගේ හිතේ එවැනි පස්සද්ධි සම්බොජ්ජංගයක් ඇති වෙන්නේ කොහොමද? යම් කෙනෙක්ගේ හිතේ දැනටමත් තියෙනවා නම් ඒක දියුණු පවුණු කරගන්නේ කොහොමද? භාවනා කරන්නේ කොහොමද? තනවා වඩා ගන්න කොහොමද කියන ප්‍රශ්නේ. කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස උපාදාය උප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය. ඒකට සරුවචන් ආංශේ මුත්‍ර දෙනවා අත්තිබික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ කිය අර ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන්. ඒ කියන්නේ මේ පස්සද්දි සම්බොජ්ජංගේම කොටස් දෙකකට කඩලා කයේ පස්සද්ධියත් හිතේ පස්සද්ධියත් කියලා දෙකකට පෙන්වනවා. අපි ආනාපාන සති සූත්‍රේ එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍රේ නැත්නම් රාහුලෝ වාද සූත්‍රය වගේ ගත්තොත් ඒ ආනාපානය ආනාපාන සති භාවනාව කරගෙන යනකොට මුලින්ම සඳහන් වෙන කායනුපස්සනා කොටසයි. ආනාපාන සතිය සම්බන්ධ වෙන මුල්ම චතුෂ්කයේ කායනුපස්සනා කොටසේ සඳහන් වෙනවා දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානා රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා. ඊ ගාවට සඳහන් වෙන්නේ පස්සම් බයං කාය සංඛාරං. පස්ස සිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති කියලා. අන්න එතනදී සඳහන් වෙනවා මේ පස්සද්ධිය කාය සංස්කාරයන්ගේ සංහිදීමක් වශයෙන්. නැත්නම් කාය දරත අඩු කිරීමක්. කයේ තියෙන අකර්මණ්‍යතා ගොරෝසු තත්ත්ව අඩු වෙලා කය තැම්පත් වීමක් කියලා. ඉතින් ආනාපාන සති භාවනා කරන කෙනාට මේක කීප පැත්තකින් සඳහක ගන්න පුළුවන්. මේ පස්සද්ධි සම්බොජ්ජංගේ එක පළුවක් ගැන අපි මේ කතා කරන්නේ කාය පස්සද්ධිය ගැන. කයේ තැම්පත්තිය. ඒකේ මුල්ම ආරම්භකම එක තමයි අපි මේ පරියංගයට ගිහිල්ලා නැත්තම් ඉඳගෙන කරන භාවනා වාඩි වෙලා කරන භාවනාවේ වාඩි වෙලා බලන අපේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා ඒක සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රේ පවා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිශීදති පල්ලංකම් කියලා කරන පර්යංකේ වාඩි වෙන්නේ කියලා. ඊගාට උද්දුකය ඍජුව තබා ගන්නයි කියලා කියනවා. මෙන්න මේ වාක්‍ය වලින් සඳහන් වෙන්නේ මේ භාවනාව සාර්ථක වෙන්න නම් අපේ කයේ යම් සංහිඳියාවක්, යම් tempat ගතියක්, යම් වැඩේට යාදෙන ගතියක් එන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ අපිට තේරෙන භාෂාවෙන් සඳහන් කරන්නේ අපි වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත තියලා මම දැන් මෙතන ඉඳගෙන කියන නැත්නම් මම දැන් මෙතන කියන තැනට අපි හිත ගන්න උත්සාහ කරනවා. ඒකට හේතුව මොකද මේ වාඩි වෙනකන් කාර්යබහුල ජීවිත ගත කර නැත්නම්ගේ හිත මේ දැන් නෙවෙයි පවතින එක ඊයේ හෙට පරණය වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් ආදි වශයෙන් කාලයේ විශේෂ විසිරී පවතිනවා. වගේම මෙතනත් නෙවෙයි හිත පවතින්නේ හුඟක් වෙලාවට එක එක තැන්වල. ඊගාවට මේ භාවනා කරන තමන් යනම නෙවෙයි ආධ්‍යාත්මෙ නෙවෙයි හිත පවතින්නේ බාහිර දේවල් වල විසිරලා. ඉතින් ඒක නිසා නැවත භාවනා මට්ටමකට හිතපත් කරගන්න මම දැන් මෙතන කියලා බලනකොට ඒක හරි ගියානම් කියන්නේ සාමාන්‍ය ප්‍රදේශයකට Tamanට Tamanගේ කයට හිත ගන්න පුළුවන් නම් අපිට දැක ගන්න පුළුවන් අතීත අනාගත විශේෂ හිත විසිරී යන්නේ නැහැ වේදනා විශේෂ හිත විසිරී යන්නේ නැහැ ශබ්ද විශේෂ හිත විසිරී යන්නේ නැහැ හිත කීකරු ගතියක් එනවා මේකත් ඔන්න පළවෙනිම පෙරමග ලකුණක් විදිහට දකින්න පුළුවන් කයට හිත ගන්න පුළුවන් නම් භාවනාවේ අරමුණට හිත ගැනීමේ පෙර නිමිත්තක් තමයි සාර්ථකත්වයක් තමයි. ඊට පස්සේ අපි හිතමු දැන් ආනාපානට හිත ගත්තා. ආනාපානට හිත ගත්තට පස්සේ සතෝ අස්ස සති සතෝ පස්ස සති සතියෙන් යුක්තව ආස්වාස කරයි සතියෙන් යුක්තව ප්‍රස්වාස කරයි කියන එක මම විස්තර කරන්නේ ආස්වාස ප්‍රස්වාසී නැත්නම් හුස්ම ගැනීමේ ඇතුල් වෙන වාරය සහ පිට වෙන වාරය දැන් වෙන්කොට දැන ගැනීම තරම් හිත එකලස් වෙනවා. හිත විරිසිදු වෙලා මෙතෙක් වෙලා අපි හුස්ම ගත්තට අපි හැම වෙලාවෙම මේ ඇතුල් වෙන වාරේ පිට වෙන වාරේ දක ගන්නා තරමට නිසිනින්ද ඒකටම හිත තියාන හිත තියනවා නෙමෙයි හිත හැම වෙලාවෙදීම අර කියන විදිහට අතීත අනාගත વિશે විවිධ තැන් વિશે විවිධ බුද්ධලන් વિશે විසිරලා විසිරිච්ච හිත එක තැන් කරගත්තත් සමහර වෙලාවට ආශ්වාස වේලාව ප්‍රශ්වාස වේලාව වරදින්න ඉඩ තියෙනවා යම් වෙලාවක හිත එකලසක් ආවනම් මේ ආස්වාසයේ මේ ප්‍රස්වාසය කියලා නීපෑරදිව මෙනෙහි කරගෙන යන්න පුළුවන් තරමට හිත ඒට යොදා ගන්න පුළුවන් තරමට <clears throat> ඒක හොඳ ආරම්භයක්. ඊට පස්සේ දීර්ඝ ආස්වාසයේ කෙටි ආස්වාසයක් වාටපත් වෙලා ආස්වාසයයි ප්‍රස්වාසයයි එක දිගට මල් මාර්ගකට මල් ලමුනනවා වගේ ආස්වාසයේ නිමාව ප්‍රස්වාසයේ ආරම්භයයි ප්‍රස්වාසයේ නිමාව ආස්වාසයේ ආරම්භයයි කියලා එකින් එකට එකින් එකට හිත මේ භාවනා හිත සතිය දිගට පවතිනට යනකොට අර මුලින් කයට හිත යොදලා කයෙන් ආනාපාන සති කියලා නාසිකාග්‍රහදී උඩුතලට හෝ හිත ගන්න. එහෙම නැත්නම් ඔය විපස්සනා පැත්තට යන කෙනෙක් සමහර විටක පිම්බීම හැකිලිමට හිත යොදනවා. ආනේ හිත යොදලා මේ කියන විදිහට tempat භාවයකට හිතට අරමුණට සමීපස්ත අරමුණට උත්සන්න ආසන්න තත්වයකටපත් වෙගෙන යනකොට මේ කයෙහි හිතෙහි තැම්පත් ගතියක් එnde ende ende ende වෙන්න පටන් ගන්නවා මේක හුස්මේ තැම්පත් ගතියක් විදිහට කියන්න පුළුවන් හුස්මත් එnde ende ende ende තැම්පත් වෙගෙන යනවා අන්න එතකොට තමයි මේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති කියන ਸਰවචනාතික උපදේශය සඳහන් වෙන්නේ සංසිඳවමින් සංසිඳවමින් කියලායි අපි ඔක සිංහලට නගන්නේ පස්සම්බති කියන කියන්නේ සංසිඳවනවා. හිත අරමුණ વિશેයි සංසිඳනවා. අරමුණත් භාවනා හිත බල බලා එහෙමම තැම්පත් වෙනවා. මේ නිසා කයේ කාය පස්සද්ධියක්, කයේ සංහිඳියාවක්, තැම්පත් ගතියක් එන්න පටන් ගන්නවා. මෙන්න මේක පිළිබඳව යෝනිසෝ මනසිකාර්යය තමයි සරුවචන්තය සඳහන් කරන්නේ. මේක තනවා වඩාගෙන බොද්ධංගයක් තරමට මාර්ගාංග මට්ටමට ආර්ය අෂ්ටාංග මාර්ගයට යාදෙන තරමට දියුණු පවුණු කරගන්න. ඉතින් ඒ විදිහට කයේ යම් විදියක ආනාපානයේ යම් විදියක සතියේ හිතේ යම් විදියක තැම්පත් භාවයක් එන එක මෙතනින් නැත්තො අත්දකලා නැතුව නෑ. ගොය දෙනෙක් අත්දකින්න එහෙම නැත්තම් මේ යෝගාවචර ජීවිතේ භාවනා ජීවිතේ දිගට ගෙනියන්න අමාරුයි. නමුත් මේ සංසිඳන හිත දිහා සංසිඳන කය දිහා සංසිඳන ආස්වාස් ප්‍රස්වාස දිහා එක එකන එක එක තාලවලටයි බලන්නේ. සමහරුണ്ട് ඒ විදිහට ආස්වාද ප්‍රසවාසයේ සංහිඳීම බයට හේතු වෙන කාරණාවක් වෙනවා. තව සමහරුണ്ട് මගේ සතිය වැරදිලාද සතිය නැතුවද මට ආනාපානය අහුවෙන්නේ නැතුව ගියාද කියලා කාරණාවක් වෙනවා. තව කෙනෙකුට ඒක ඕනාට වැඩිය සතුටු වෙන්න කාරණාවක් වෙනවා. මෙන්න මේ විදිහට මේ සංහිඳීමේ වැඩපිළිවෙල පිළිබඳව එකිනෙකාගේ මතිමතාන්තර එකිනෙකාගේ ආකල්ප එකිනෙකා මේක බාර ගන්න හැටි වෙනස්. අන්න එතනදී එතකොට අපිට දැනගන්න වෙනවා දක්ෂ යෝනිසෝමනස්කාරයේ තියෙන නුවණින් සලකලා බලන ක්‍රමයේ කුමක් විය යුතුද කියලා. මෙම කය හිත තැම්පත් වේගෙන යනකොට මෙතන අපි විස්තර කරන විශේෂම කයේ ආස්වාස් ප්‍රස්වාස කයේ තැම්පත් වීම එනකොට අපි ක්‍රියා කළ යුතු ආකාර. මේක හැමදාම සාකච්ඡා කරුවට වරදින්නේ නැති භාවනා ජීවිතයක හම්බ වෙන වැදගත් සම්දිස්ථානයක්. ඉතින් මේකෙදී මේ විදිහට කය හුස්ම රැල්ල තැම්පත් වේගෙන යනකොට සමහරෙකුට අර අපි ගිය වතාවේ සම්බන්ධ කරපු විදිහට ප්‍රීතියේ ප්‍රමෝදයේ පාමෝජ්ජ පීති කියන ධර්ම පහළ වෙන්න පටන් අර ගන්නවා ඒක සතුටු පැත්තට බාර ගන්න අය. දැන් නම් මගේ හිත ආනාපානෙම මූණට මූණ දාලා හිටියා ආස්වාසේ නිම වෙනවා දක්වාම වට යන්න පුළුවන්. එතකොට මට ආස්වාසේ හමාර වෙනවත් එක්කම ප්‍රස්වාසයේ මතු වෙනකොටම එතන බලාපොරොත්තු වෙන අල්ලගත්තා වගේ අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රසවාසයේ දිගට ගිහිල්ලා හමාර වෙනකම් යන්න පුළුවන්. හිත කලකොල වෙන්නේ නැතුව ප්‍රසවාසයට යන්න පුළුවන් කියලා හිතනකොට ඇතුළතින් අර කුද්ධිකා පීටි කණිකා පීටි ආදී වශයෙන් ඔක්ඛන්තික පීනි කියන ප්‍රමෝද ලක්ෂණ පහළ මේ ප්‍රමෝද ලක්ෂණ පහළ වෙනකොට පිනායන ගතියක් කියලායි අපි ඔකට සම්පියායන ලක්ෂණා කියලා තමයි ප්‍රීති අඳුල්ලා දෙන්නේ. මෙන්න මේ පිනායන ගතිය මේ කයේ ප්‍රසාදය මතින් ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රසාදයේ මතින් පහළ වෙන චෛතසික ලක්ෂණ. ඉතින් මේ චෛතසික ලක්ෂණ පහළ වෙන්න නම් ආශ්වාස ප්‍රශ්වාස දෙක හොඳටම සියුම් වෙන්න. හොඳටම සංසිඳෙන්න වෙන සංසිඳිලා ඒක පිළිබඳව අර ප්‍රමෝද ලක්ෂණ පහළ වෙනවා. පහළ වුණාම ඒකේ දක්ෂ වුණොත් අර කුද්ධිකාපීති කණිකාපීති කියලා කියන්නේ වරින් වර පුංචි ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා ඇඟේ සමහර තැන්වල මස්පිඩු නලියන වගේ පහළ වෙන්න පටන් ගන්නවා මගේ කෙලින් හිටනා වගේ පහළ වෙන්න පටන් අර ගන්නවා මේ වැඩේ හැල්මක වාහනයක් යනවා වගේ ඇදලා යන ගතිය තේරෙන්න පටන් අර ගන්න ආන්නේ ගති පහළ වෙනකොට ඒ ප්‍රීතිය එන ලකුණ පාමොජ්ජ ලක්ෂණය තරුණ ප්‍රීති පහළ වෙනකොට සමහරු ඒකට උදම්මනන්න පටන් අර ගන්නවා සමහරු ඒක බයට කාරණාවක් කරගන්න. පතර මෙතන ගහින්න පටන් ගන්නවා සමාට ඇස්පිල්ලම් අරගෙන ඒ වහගෙන ඉන්න බැරි තරමට ඇහෙන්න පටන් අර ගන්නවා. ඒ විදිහේ ලකුණු එනකොට සමහරු ඒක උදම්මනට කාරණාවක් කරගන්නවා සමහරු ඒක බයට කාරණාවක් කරගන්නවා. ඒ ඒතියෙදි මේක බයට කාරණාවකෝ උදම්මන්න කාරණාවක් නැතුව මේක නෙවෙයි වැදගත් ලක්ෂණය මේකට හේතුුනේ ආනාපාන සංසිඳීමයි මම මගේ හිත මේ චෛසික ධර්ම දක්ෂමින් නමුත් ආනාපානය ප්‍රධාන කරගෙන යන්න ඕනේ. මේකට හේතු වෙච්ච මූල අරමුණ අමතක කරන්න නරකයි, අරමුණ අසරණ කරන්න නරකයි, අරමුණ සරණ යන්න ඕනේ කියලා හිතනවනේ. ඒක තමයි යෝනිසෝමනසිකාරය කියලා ගන්න තියෙන්නේ. එතකොට මේ පුද්ගලයාට මේ ගෙනිච්ච වැඩපිළිවෙල බාධා නොකර පාරෙන් අතුරු පාරකට යන්නේ නැතුව ප්‍රධාන පාර දිගේම ගියාම අර උබ්බේගාපීති පරණාපීති කියන විදිහට උද්වේගමත් වෙලා මහා රළ කඳක් මූදායින්ට කියලා බලා ඉන්නකොට එන්න වගේ හදවත පතුලෙන්ම පටන් ගන්න මුළු කඳ කය සහලවගෙන යන විශාල ප්‍රීති පහළ වෙන්න පටන් ගන්නවා. ඒක අන්තිමට පරණ පීතිය කියලා කියන්නේ කිරියලියක් උතුරලා යනවා වගේ, පත්තරියක් උතුරලා යනවා වගේ Tamanට ඇඟ පුරාම විසිරී යන ගතියක් තියෙනවා. මේකත් අර තරුණ ප්‍රීතියට වැඩිය මේ නියම මෝරච්ච ප්‍රීතිය බොහෝ විට යෝගාවචරයට මේ සතුටටපත් වෙලා මේ ප්‍රීතිය බුද්ධ විඳ ගෑමෙන් ආනාපානිය අමතක කරන්න වීම අයෝනිසෝ මනසිකාරය ඉදිරියට හිතා ගන්න. ඉතින් එහෙම වෙන්න හේතු කණු රාශියක් තියෙනවා. මොකද හේතුව අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්න හේතු රාශියට පෙන්න. එතකොට ආනාපානිය බලන්නේ කොට ඒක පේන්නේ ඒක බොහොම සියුම්. ඒක බොහොම මේ කොටිම කියනනම් ආස්වාද ප්‍රසවාස දෙක අච්චර විස්තර දැක දැක හිටපු දෙක පේන්නේ නැහැ. මොනවදෝ වෙන බව තේරෙනවා ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගන්න බෑ. අර හැපෙන තැනක් හොඳට නිචිනින්ද බලාගෙන හිටියන මොකද ඒකත් නොදැනී යනවා. ඒ වෙනුවට අර පේන තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීතියක් වඩපත් වෙලා ඒ දිහාවට හිත කාන්තිමත් ගතිය කාන්දා ශක්තිය වැඩි වෙනවා. ආන් ඒ වෙලාවේදී ආස්වාද ප්‍රස්වාසයේම ඉන්ඩෝනේ මේ පේන තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීතියෙන් හිත මත් වෙන්න නොදෙන්න ඕනේ කියලා හිතාගෙන ගියාට ඔතෙන්ට යනකොට එක දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි 10 15 දවසක් වුණත් කලකොල වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා තත්ත යෝනිසෝමනසිකාර බහුලීකාරෝ කියන විදිහට මෙහිදී මේකට හේතු වෙච්ච මූල කර්මස්ථානේ තවත් විදිහට තාක්ෂණික වචනෙන් කියනවනම් රූප ධර්මය අමතක කරන්න එපා මේ පස්සේ මතුවෙන නාම ධර්මයේ විශේෂය. අපේ සිංහල භාෂාවෙන් කියනනම් පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපා ඉස්සලා තිබුණු කන අමතක කර මොකද අඟේ ඉඳලා කන කනවයි කියලා තවත් උපදේශයක් තියෙනවා. ඉස්සල්ලාකෝ කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු කරගත්තයි කියලා කියන මේ අලුත් නෑදෑය අලු කරගන්නවා. ඒ වගේ එකක් තමයි මේ ආනාපානයේ සියුම් කර ගැනීමෙන් දක්ෂ වීමෙන් ලබා ගත්තා වූ ප්‍රමෝදය කියන තරුණ ප්‍රීතියත් බලවත් ප්‍රීතියත් පහළ වීමේදී මේ මලුතෙන් මතුවෙන මේ උද්‍යෝගිමත් වෙන පිනායන ලක්ෂණ සහිත නාම ධර්ම විචේ උනමන පටන් ගත්තොත් ආනාපානයට කෙනහිලි කෙරුවා වෙනවා අනදර කෙරුවා වෙනවා කන ලොකු වෙනකොට අඟ ලොකු කරගත්තා වෙනවා වෙනවා ඒතකොට කනේ ඉඳලා අඟේ ඉඳලා කන කෑම සිද්ධ වෙනවා අන්තිමට සරුංගල් ඇරියා වෙනවා නූල කඩලා කොහේ යනවත් දන්නේ නැහැ. ගාක් වෙලා ඉඳලා බලනකොට උඟාක් පස්සේ තේරෙන්න පටන් ගන්නවා මම මූල කර්මස්ථානයේ නෙවෙයි ඉඳලා තියෙන්නේ කොහේ හරි ලුහුටා යෑමක්, ලෙස්සා යෑමක් වෙලා තියෙනවා. වෙලා තියෙන නරක තැනකට නෙමෙයි ඇත්තටම භාවනාවේ ඇතිවිචි ඵලයකට තමයි. නමුත් එතකොට අර මූල කර්මස්තනේ ගිලී යෑම මූල කර්මස්තන අනදර කිරීම සිද්ධ වීම මෙතෙන්දි සඳහන් වෙන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා. අන්න මේ දක්ෂතාවය. මොකද්ද මේ මත්වෙන අපි හිතන ප්‍රසාද ජනක විනායන ලකුණු ප්‍රමෝද ප්‍රීති ලකුණු විශේෂිත වල්මත් වෙන්න දෙන්නේ නැතුව දිගට පවත්වාගෙන අර ඒකට හේතු වෙච්ච දැනට තුනී වෙමින් පවතින ආනාපානයම අතනෑර දිගට පැවැත්වීම යොන්සිමනස්කාරය. මේකේ තව පැත්තක් තියෙනවා. මේ මෑත කාලේ දැන් අවුරුදු 20ක 30ක වගේ භාවනාවේදී සමත පූර්වාංගම විපස්සනාව එහෙම නැත්නම් සුද්ධ විපස්සනාව කියලා දෙකක් භාවනා ක්‍රම මේ විශේෂයෙන්ම ජී භාවනා ලෝකයේ දැනට අහලා තියෙන හොඟ දෙන්නේ. ඒ සමත පූර්වංගම විපස්සනාවේදී උපචාරාප්පන වශයෙන් සමාධිය ධ්‍යාන මට්ටමට ගෙනියලා ඒකෙදී ධ්‍යාන වලින් තනවා වඩාගත්ත හිතට විපස්සනා හඳුන්වා දීම තමයි සූත්‍ර පිටකේ වැඩි සූත්‍ර ප්‍රදේශයක සඳහන් වෙන්නේ. නමුත් ඒ ක්‍රමයේ කරනකොට යම් යම් ප්‍රායෝගික දුෂ්කරතා තියෙන නිසා ගෙවල් දොරවල් වල අමුදරුවන් රකිමින් රැකී රස්සා ව්‍යාපාර වගකීම් කටයුතු තියෙද්දී අර ධානයක් වැඩිම හෝ ධානයක් වඩාගෙන ඒක දිගින් දිගට පැවැත්වීම දුෂ්කර නිසා ගියත්ෝ භාවනා නොකරන අතාරින කාලෙකුත් තිබුණා ශ්‍රී ලංකාවේ. පස්සේ අදහසක් මතුවුණා බුරුමින් එහෙම ධානයක් නොතිබුණාට භාවනා සම්පූර්ණ අතහැරිය යුතුනේ. එහෙම නැත්නම් සමත සමාධියක් නැතුනට විපස්සනා සමාධිය තුලින් භාවනා කරගෙන යන්න පුළුවන්. එතකොට ওই ගල් දොරවල් තියෙන ගොඩක් ප්‍රශ්න වලට ලෝකෝත්තර උත්තර නැතුණට ලෞකික උත්තර රාශියක් හමුනා ඒ ප්‍රමාණවත් කියලා. ඉතින් මේක බොහොම විප්ලවකාරී අදහසක් වුණා. සමහර පිරිසක් මේක අත්දැක බලලා ලෝකෝත්තර ලෞකික ප්‍රතිඵල ටික ටික ටික ටික ලබා ගන්න කාලේ තමයි අපි මේ ලෝකෙට ආවේ. ඉතින් එතකොට අපිට පේන්න පටන් අරගත්තා නිකම්ම නිකන් අතහැලා දානවා වෙනුවට මේක උත්සාහ කරන එක හොඳයි කියලා. එන්නේ මේ උත්සාහ කරන ඇත්තෝ සමත සමාධියක් නැතුණාට කමක් නැහැ කියන සටන් පාටේ යටතේ ඒ දජේ යටතේ තමයි පෙළ මෙන්න මේක ටිකක් අපලට බලපාපු තනක් තියෙනවා. ඒ මොකද සමත සමාධියක් එනවා නම් අරමුණේ හිත විශේෂයෙන්ම අරමුණයට ආ වූ සම්මුතිය මත වායෝ ධාතුව මත හිත තැම්පත් වේගෙන එනකොට පොතේ පතේ විදිහට යම් යම් ආලෝක පහළ වෙන්න ඕනේ යම් යම් ප්‍රමෝද පහළ වෙන්න ඕනේ යම් යම් ප්‍රීති පහළ වෙන්න ඕනේ කියන එක අපි අහලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා